සදහවත්නි අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කරන්නට යෙදුන පින්වත් ස්වාමින් වහන්සේ ತಲವತುಗುಡ ಶ್ರೀ ಜ್ಞಾನಾರಾಮ ಭಾವನಾ ಮಧ್ಯಸ್ಥಾನಾಧಿಪತಿ ತ್ರಿಪಿಟಕಾಚಾರ್ಯ ಪೂಜನೀಯ ಅವಸರೈ ಬಿರಾವತ್ತೆ පඤ්ඤාසිරි පින්වත් ස්වාමීන් වහන්සේ අපේ පළමු කොට සාදු නදින් নমස්කාර පූරකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු සදහතුනේ අර මේ උතුම් දේශනාව පිළිවෙන්න සිය පින්බර දායකත්වයේ එකතු කරනවා හේනටි කුමර සෞසිරි මාවතේ පදිංචි කුමාරසිරි මහතා සහ එම මහත්මය පවුලේ දෝදරුවන් සහෝදර සහෝදරයන් සහ ජාති හිතපත් පිරිස එකමුතුව අද මේ දේශනාවට පින්බර දායකත්වය ලබා දෙන්නේ අතරේ දෙන ඒ දෙපළගේ 40 වන විවාහ සංවත්සරය නිමිති කරගෙන. එහෙමනම් ආරාධනා කරමු දේශනාවට පින්බර දායකත්වය එකතු කරන මේ පින්වත් පිරිසට පළමු කොට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ සම්බුදු ගුණ සමුදාය අභියස පුෂ්ප පූජාවන් සිදු කරන්නට ඉන් අනතුරුව චිරානුගත සම්ප්‍රදානෝකූලව දේශකයන් වහන්සේ වෙනුවෙන් දැහැත් වට්ටේ පිළිගන්වා දේශනයට ආරාධනා කරන්නට. ඒ අතර වාරයේදී කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වාවී. Thank you. අපේ හැමදෙනාම අපේ සිත කය වචන යන තුන්දොර සංවර කරගෙන උතුම් වූ ලෝතර ශ්‍රී සත්‍යර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. ඊට පෙර ආතුව උතුම් වූ තිසරණ සහිත පංචශීල ධර්මය සමාදන් වේ මොදෙසා සාතුනාදනන්වා දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු.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 මේ සූත්‍ර දේශනාවේ නම තමයි දනංජානි සූත්‍රය. සමහර විට පින්නතුල අහලා තියෙන්නත් පුළුවන්. හැබැයි තාම වැදගත් කාලෝචිත අපි හැම දිනාටම 100ට 100ක් උපකාර වෙන වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව දේශනා කරන කාලේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමේ. කියන්නේ බිම්බිසාර රජුරෝ සකස් කරලා දීපු ආරාමය. තථාගතයන් වහන්සේ රජගහ නුවරට වැඩිහාම වැඩ ඉන්නේම මේ වේළුවනාරාමේ තමයි. ඉතින් මේ කාලේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වත් සමාදන් වෙලා වෙනම විහාරයක දක්ෂිනාගිරි කියන ප්‍රදේශේ වත් පවාරණය කරලා චාරිකාය වැඩම කළා. ඒ කියන්නේ දක්ෂිනාගිරි කියලා කියන දකුණු පැත්තට වෙන්න ගිරි කියලා කියන්නේ කඳු සහිත බිමක්. මෙන්න මේ ප්‍රදේශයේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ චාරිකාවේ වැඩම කළා තවත් ස්වාමීන් වහන්සේලා සමග. පින්නතුල දාන්නවා අපේ බුදුරජාණන් වහන්සේ අද අපි අපේ විහාරස්ථාන වලට වෙලා වැඩ හිටියට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ අවුරුද්දකට මාස 7ක් හෝ 8ක් අනිවාර්යෙන්ම චාරිකායි වැඩම කරනවා. බොහෝ දිනාට හිතසුව පිණිස. බුදුරජාණන් වහන්සේ මුලින්ම අදාළේ තරස භික්ඛවේ චාරිකං බහුජන සුඛාය බහුජන හිතාය ආදි වශයෙන්. එහෙමනම් චාරිකාවේ වැඩම කිරීම ඒ කාලේ විශේෂයෙන් තිබිච්ච දෙයක්. ඉතින් මේ දක්ෂිනාගිරි කියන ප්‍රදේශයේ සරියුත් මහරහතන් වහන්සේ චාරිකාවේ වඩිනකොට වේළුවනාරාමේ වස්සසප් ස්වාමීන් වහන්සේ නමක් වස් පවාරණය කරලා දක්ෂිනාගිරි කියන ප්‍රදේශයට වැඩම කළා. ඉතින් වැඩම කරලා සරියොත් මහරහතන් වහන්සේ චාරිකාය වඩනවා දැකලා උන්වහන්සේට වන්දනා කරලා ස්වාමීනි මම වේළුවනාරාමේ ඉඳලා තමයි වැඩම කළේ. එහෙම කිව්වහම සරියොත් මහරහතන් වහන්සේ අහනවා මොකද ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වේළුවනාරාම වැඩ සිටියේ. සරියොත් මහරහතන් වහන්සේ අහනවා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සනීපෙන් වැඩ ඉන්නවද? උන්වහන්සේට කිසි කරදරයක් නැද්ද? කොහොමද උන්වහන්සේගේ තාත්වේ? ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊටාම සනීපෙන් කාය බලයෙන් යුක්තව වැඩ ඉන්නවා. ඒ වෙලාවෙම සරියුත් මහරහතන් වහන්සේ අහනවා කොහොමද සංඝරත්නය? කාටවත් කරදරයක් එහෙම නෑ නේද? නෑ ස්වාමීන් වහන්සේලා තිතා හොඳින් වැඩ සිටිනවා. ඉතින් මේ විදිහට සතර සාමීචියේදීලා ඉන්න වෙලාවේ රජගහනුවර ගැන කියනකොට සරියුත් මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා රජගහ නුවරට ප්‍රවේශ වෙන දොරටුවක් තියෙනවා තණ්ඩුලපාල ద్వාරය කියලා. ඔය තණ්ඩුලපාල ద్వාරයේ ළඟ ගෙදරක් තිබ්බ මගේ යාළුවෙක් ගිහි කාලෙත්. එයාගෙනම ධනංජානි. කොහොමද එයා හොඳට ඉන්නවද? ආ එයා නම් ඉන්නවා කියලා කිව්වා. හැබැයි ප්‍රසාදකින් මේ විත්තුන් වහන්සේ ධනංජානි ගැන කතා කළේ නැහැ. ඉතින් ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ මොකද එයා හොඳට ඉන්නවද? අප්‍රමාදීව කටයුතු කරනවද? සාමාන්‍යයෙන් පින්නතුනේ අපි උනත් අහනවන්නේ නේද? කවුරු හරි දන්න කෙනෙක් හම්බුනහම කොහොමද අපේ ගමේ කට්ටිය හොඳින් ඉන්නවද? කොහොමද දුවලා පුතාලා හොඳයිද? ඒ වගේම පුතාට රැකියාව හම්බුණාද? සාමාන්‍ය මිනිස්සු අහන කතා. හැබැයි මෙතන අපිට නුපුරුදු වචනයක් සරියුත් මහරහතන් වහන්සේ ඇහුවා. මොකක්ද ඇහුවේ? ධනංජානි අප්‍රමාදීව කටයුතු කරනවාද කියලා ඇහුවේ. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ කියනවා එයාගේ මොන අප්‍රමාදයක්ද? එයා විවාහිච්ච බිරිඳ එයා මැරුණා. මැරුණාට පස්සේ තව බිරිඳක් විවාහ කරගත්තා. එයාට කිසිම සද්ධාාවක් නැහැ. ධනංජානෙත් බොහෝම රජයට එකතු වෙලා මේ ගෘහපතියන්ගේ ධනෙ හොරා කරනවා. ගෘහපතියන් සමග එකතු වෙලා රජයේ ධනෙ හොරා කරනවා. මේ විදිහට තමයි යා කටයුතු කරන්න ධනංජාන. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේට මතක් කරනවා දුසුතං වතාවුසු අස්සුවම්හ එකෙන් කිව්වේ දුසුතං ආවුසෝ කියලා කිව්වේ අපි මේ ඇහුවේ අහන්න සුදුසු දෙයක් නෙවෙයි මොකද දනංජානුගේ කතාව අහන්න සුදුසු දෙයක් නෙවෙයි ප්‍රිය කරන දෙයක් නෙවෙයි හොඳයි මම රජගහනුවරට ගිය වෙලාවක ධනංජානෙ හම්බෙන්නම්කෝ කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා. බලන්න ඒකෙන් තේරෙන්නේ සරියුත් මහරහතන් වහන්සේට ඕන වුණා ධනංජානි කොහොම හරි බේරගන්න. දැන් බලන්න ඕගොල්ලෝ හදන්න බෑ. ධනංජානි හදන්න බෑ. ඔය අතහැරලා දාන්නයි තියෙන්නේ. එහෙම කිව්වේ නෑ. හොඳයි මම රජගහනුවරට ගියාම ධනංජානි හම්බෙන්නම්කෝ කියලා අර බිත්තුන් වහන්සේට මතක් කළා. මෙහෙම කාලය ගෙවුණ පින්නතුනි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ රජගහනුවරට වැඩම කළා. රජගහනුවරට වැඩම කරලා පිණ්ඩපාති වැඩියා පිණ්ඩපාති වැඩම කරලා ධනංජානික ගෙවල් පැත්තටත් වැඩම කළා. ඒ වෙලාවේ ධනංජානි උදේ පාන්දර මෙතන කිරි හරක්ගෙන් කිරි ගන්නවා. කිරි දෝනවා. ඒ වෙලාවේ තමන්ගේ යාළුවා දැකලා ධනංජානි කියන අනේ මේ කිරි ටිකක් වළඳන්න. නෑ මම දානේ වළඳලා පින්ඳ පාති කරගෙන කල්ැතුවම දානේ වළඳුවා. දැන් ඉතින් මගේ දානේ කටයුතු ඉවරයි. මං අහවල් රුක් සෙවණේ වැඩ ඉන්නව අහවල් වනාන්තරේ. පුළුවන් නම් මාව හම්බෙන්න එන්න කිව්වා. ඒ වෙලාවේ ධනංජානිත් කැමති වුණා. ඉතින් මෙයා කෑ මෙහෙම අරගෙන දවල් කාලේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හම්බෙන්න ගියා. හම්බෙන්න ගියාම ඉතින් සරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ යාළුවාගෙන් අහනවා කොහොමද හොඳින් ඉන්නවද? අප්‍රමාදීව කටයුතු කරනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ ධනංජානි කියනවා ඉතින් අපිට මොන අප්‍රමාදයක්ද? අපිට ඉතින් මේ ගිහියන් හැටියට හරියට වැඩ තියෙනවා. දෙමව්පියන්ට සලකන්න තියෙනවා. අමුදරුවන් පෝෂණය කරන්න තියෙනවා. ඒ වගේම දාස කම්කරුවන්ට හොඳට සලකන්න ඕන. නැත්තම් ඒගොල්ලෝ අපිව දාලා යනවා. ඊළඟට යාළු මිත්‍රයෝ ඉන්නවා. ඒ යාළු මිත්‍රයන්ට අපි උපකාර කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි නෑයන්ටත් උදව් කරන්න ඕන. ඥාතීන්ට හොඳට සලකන්න ඕන. ඒ වගේම ආගන්තුක අය නිතරම මාව හම්බෙන්න එනවා. මේ ආගන්තුක අයටත් මම සලකන්න ඕන. ඒ වගේම ওই මැරිච්ච අයටත් මං යාග හෝම කරනවා. ඒවත් අතහැරලා නැහැ. ඒ අයටත් මං ඒ විදිහට සලකනවා දෙවියන්ට සලකනවා. මේ විදිහට කියලා මං ආණ්ඩුවට සම්බන්ධව වැඩ කරන නිසා රාජ්‍යරුවත් එක්ක වැඩ කරන නිසා ආණ්ඩුවේ රාජකාරීත් මට තියෙනවා. ඒ විතරක් ඇයි මේ කයත් ඉතින් මම කියලා තමන්ගේ කය පෙන්නලා කියනවා මේ කයත් ඉතින් හොඳට සතුටු කරන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නැහැ කියලා ධනංජානි සරියුත් මහරහතන් වහන්සේට මතක් කරනවා. ඉතින් දැන් මෙයාගේ ලිස්ට් එක දිගටම කියාගෙන කියාගෙන ගියා. සාමාන්‍ය මිනිස්සෙක් ප්‍රමාදීව කරන කටයුතු ටිකක් මේ කිව්වේ. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ මොකද ධනංජානි හැසිරෙන ආකාරය අර ස්වාමීන් වහන්සේගෙන් හොඳට දැනගෙන හිටියේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ධනංජානකින් අහනවා සරියුත් මහරහතන් වහන්සේ බ්‍රහ්මණය ඔබට මෙන්න මේ පිළිබඳව මොකද හිතෙන්නේ? යම්කිසි කෙනෙක් අම්මා තාත්තට සලකන්න කියලා අධර්මයෙන් ධනය හොයනවා නම් ඊළඟට අධර්මයෙන් වංචාවෙන් ධනෙ හම්බ කරනවා නම් පව් වැඩ කරනවා නම් විෂමාචාර දේවල් කරනවා නම් ඒ අධර්මයෙන් හැසිරීම නිසා නිරයට යනවා නිරය නිරපල්ලු ඇවිල්ලා යාව නිරයට ඇදගෙන යනවා එතකොට මේ අවස්ථාවේ ඒ දෙමව්පිය ඇවිල්ලා දැන් ධනංජානික දෙමව්පියොත් ඇවිල්ලා කියන අනේ අපේ පුතා අපේ කොල්ලා එක්ක යන්න එපා. නිරියට ඇදගෙන යන්න එපා. ඔය අම්මා තාත්තට සලකන්න තමයි ඔය එක එක අධාර්මික දේවල් කළේ. ඉතින් වෙන දෙයකට නෙවෙයිනේ අම්මා තාත්තට සලකන්නනේ. ඒ නිසා අපේ පුතා නිරේට ඇදගෙන යන්න එපා කිව්වොත් ඒගොල්ලෝ අහනවද කියලා හෙවුවා. ඒ වෙලාවේ ධනංජානි කියනවා නෑ ස්වාමීනි ඒගොල්ලෝ අහන්නේ නෑ. ඒගොල්ලෝ මං අඬ අඬාම ඉද්දි නිරේට ඇදගෙන යනවා කිව්වා. බලන්න පින්නතුනේ දැන් මෙතන මේ ප්‍රවේශයේදීම දැන් මෙයා ප්‍රමාදී පුජ්‍යලෙක් තමයි. හැබැයි මේ අයත් එක්ක ධර්මයේ කතා කරන්න පුළුවන් තරම් නුවණක් තිබුණා. දැන් අද කාලේ කෙනෙකුට අපි කිව්වොත් එහෙම නිරේට ඇදගෙන යන ওই විදිහට අධාර්මික දේවල් කරොත් කියලා මොකද කියන්නේ? එයා යහන්නේ කොහෙද නිරේ තියෙන්නේ? අපෙන් උනත් අහනවා. මොක පොළොවේ ඇතුලේද තියෙන්නේ? අර බලන්න අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි අහන්නේ. නමුත් දැන් බලන්න ධනංජානි එහෙම කිව්වේ නෑ. ධනංජානි කිව්වේ කොහොමද? ඔව් අපේ අම්මා තාත්තා ඇවිල්ලා කිව්වත් නිර්පාලකයෝ නිරේ ඉන්න අය නම් ඒක අහන්නේ නෑ. ඒ ඇවිල්ලා මාව ඇදගෙන යනවා. ඉරේට ඇදගෙන යනවා. මං අඬා අඬා ඉද්දි වුණත් ඇදගෙන යනවා. එතකොට බලන්න පින්නතුනි අපිට කිසිම අවස්ථාවක් නෑ අරය නිසා මෙයා නිසා අපි අකුසල ධර්ම කරනවා කියලා අධර්මයෙන් අපට හම්බ කරන්නේ මොනම දෙයක්වත් කරන්න අපට අවස්ථාවක් නැහැ. රජ කෙනෙක් කිව්වත් මරණව මෙන්න මේ අකුසල ධර්මයේ කරන්න කියලා කිව්වොත් ඒක කෙරුවොත් ඒ කරපු කෙනාටත් විපාකයක් එනවා. දැන් පින්නතුලට මතකයේ තියෙන අර සද්ධාතිස්ස මහරජුරු බොහෝම සදහැ සම්පන්න කෙනෙක්. සීලවන්ත කෙනෙක්. ගැමුණු රජතුමාගේ සොහොයුරා. ඉතින් මෙතුමාට දවසක් හිතුණා වටු මස් කන්න. පිනතුල කතාව අහලා තියෙනවා. ඉතින් වටු මස් කන්න හිතිලා මෙයා සිල් රකින්න කෙනෙක් රජුරු රජුරු කල්පනා කළා මම දැන් වටු මස් කන්න ඕන කිව්වොත් මේ මිනිස්සු ඔක්කොම වටුව මරලා ඕන තරම් වටුව ගේන්න පුළුවන්. එහෙම වුණොත් ඒක සත්ව ඝාතනයක්. සත්ව හිංසාවක්. අවුරුදු දෙකක් කල්පනා කළා වටු මස් වළඳන් ආහාරයට ගන්න. ඉතින් දවසක් මෙතුමා කල්පනා කළා සීලවන්ත කෙනෙක් ඉන්නවද කියලා අමාත්‍ය මණ්ඩලෙන් අහුව මේ අපේ නුවර හොඳට සීල රකින්න කෙනෙක් ඉන්නවද ඉතින් අමාත්‍යවරයෙක්ව තිස්ස කියලා තරුණයෙක් ඉන්නවා පොඩි ගැටවරේ හොඳට සීල් ආරක්ෂා කරනවා තේන්න නෙවෙයි බෝඩ් දාගෙන සීල් රකින්න කෙනෙක් නෙවෙයි අවංකවම සීල් ආරක්ෂා කරන බොහොම නිහතමානී පුජ්‍යලෙක් එහෙනම් එක්කන් එන්න කිව්වා ඉතින් එක්කන් ආවට පස්සේ රජ්ජුරුව කියනවා සතෙක් දීලා කුකුලෙක් දීලා කියනවා දරුවෝ මෙන්න මේ කුකුලා ආකාර කීපයකට හදාගෙන එන්න ඕනේ මට හෙට. ඒ වෙලාවේ තිස්ස තරුණයා කියනවා මහරජතුමනි මම මේක ආකාර ඔබතුමා 10කට නෙවෙයි මට 100කට උනත් හදාගෙන එන්න පුළුවන්. හැබැයි මට මැරිච්ච කුණක් හම්බුනොත් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. රජ්ජුරුව කියන මේක රාජාන මේක කරන්න ඕන. එයා කැමති වෙන්නේ නැහැ. අන්තිමට අර දන් gediy නැත්නම් හිස ගහ ගසා දාන තැනට එක්ක යනවා මෙයාව. හිස ගසා දාන තැනට එක්කන් ගිහිල්ලා බෙල්ල තියලා කඩුව උස්සලා කියනවා පුළුවන් ද මේ වැඩේ කරන්න. ඒ වෙලාවෙත් මෙයා කියනවා මට ඒක කරන්න බෑ. මට හැබැයි මල තුනක් හම්බුනොත් මං අනිවාර්යෙන් ඒ දේ කරන්නම්. මල තුනක් හම්බුනොත්. ඒ වෙලාවේ රාජපුරුෂය රජුරවන්ට කියනවා මෙයා කිසිසේත් මේක කරන්නේ නැහැ. ආහ එහෙනම් එයා එක්කන් එන්න කියනවා මාළිගයට. මාළිගයට එක්කන් ආවම රජුරෝ කියන දරුව මං ඔයා වගේ කෙනෙක් තමයි හෙව්වේ. මට මේ වගේ කැමැත්තක් ඇති වෙලා තියෙන වතුමක් සලඳන්. එතකොට බලන්න පින්නතුනි දැන් මේ වතුමස් වළඳන්න නැත්නම් ආහාරයට ගන්න තිබිච්ච කැමැත්ත සපුරා ගන්න සීලවන්ත කෙනෙක්ම හෙව්වා. ඒ වෙලාවේ මේ තරුණයා රජුරුවන්ගෙන් අවසර අරගෙන මම රජතුමාට ධාර්මිකව මේක ලබා දෙන්නම් කියලා ඒ වැද්දෝ වටුව මරාගෙන තැන එනකට ගිහිල්ලා ඉතින් ඒ වටුමත් රජුරුවන්ට සපයා දීලා තියෙනවා. මම මේ කතා ප්‍රවෘත්ති මතක් කළේ රජ්ජුරුවෝ කිව්වත් පින්නතුනේ අපි ප්‍රාණඝාතයක් කළොත් අපිටත් ඒකේ කොටසක් විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි පෙරියොත් මහරහතන් වහන්සේ ඇහුවේ අම්මා තාත්තට සලකනවා කියලා ඔයා කිව්වනේ. හැබැයි අම්මා තාත්තට සලකනවා වුණත් අධර්මයෙන් හම්බ කරනවා නම් ඒක ගැළපෙන දෙයක් නෙවෙයි. ඊළඟට ඔබ කිව්වා අඹදරුවන් පෝෂණය කරනවා කියලා. මේ අඹදරුවන් පෝෂණය කිරීමේදී උනත් අධර්මයෙන් හම්බ කරනවා නම් විෂමචර්යාවකින් හම්බ කරනවා නම් අර විදිහටම නිර්පල්ව ඇවිල්ලා ඇදගෙන ගියාම අනේ මම මේ මට නෙවෙයි හම්බ කළේ මගේ දුවා දරුවන්ට මගේ බිරිඳට මගේ මේ දරුවන්ටයි මං හම්බ කළේ පුංචි පුංචි වැරදි වුණා කියලා කිව්වට ඒ නිරේ ඉන්න නිර්පල්ව අහන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ අඹදරුව ඇවිල්ලා අඬලා කිව්වත් අනේ අපේ තාත්තා මගේ ස්වාමි පුරුෂයා මේවා කළේ අපිව ජීවත් කරන්න ඒ නිසා එතුමාට අවස්ථාවක් දෙන්න කිව්වට එහෙම දෙන අවස්ථාවක් නැහැ. ඔය විදිහට සරියොත් මහරහතන් වහන්සේ දිගටම මෙයාගේ ප්‍රශ්න කළා. යාළු මිත්‍රයන්ට උනත් එහෙමයි. යාළු මිත්‍රයෝ ඉතින් සැලකුම් ගන්නකොට අපිට බොණ්ඩ දෙන්න ඕනේ අපිට මේ විදියට ඕනේ මේවා කන්න ඕනේ ඉතින් ඔහොම කියනවා හැබැයි යාළු මිත්‍රයෝ එහෙම අපායට ඇදගෙන යනකොට ඒ අයටවත් ඇවිල්ලා බේර ගන්න පුළුවන් කමක් නැහැ දැන් අපි පින්නතුනේ මේ සමාජයේ මේක හොඳට ගැළපෙනවා අද බොහෝ දෙනා අකුසල ධර්ම කළා කියන්නේ මං ඉතින් ඕවා කරේ දරුවන්ටනේ මට ඕවා කරන්න සිද්ධ වුණේ මගේ යාළුවෝ නිසානේ මගේ ඥාතීන් නිසානේ මගේ ණය නිසානේ. එහෙම කරා කියලා පින්නතුනි අපිට ගැළවිල්ලක් තියනවාද? ගැළවිල්ලක් නැහැ. ඊළඟට මෙයා කියනවා අපි මම මැරිච්ච අයට පවා යාග හෝම කරනවා. ඒවත් කරන්නේ අධර්මයි. එහෙනම් ඒත් ගැළවිල්ලක් නැහැ. ඊළඟට මෙයා කියනවා මං ආණ්ඩුවත් එක්ක රජුරුවත් එක්ක එකතු වෙලා ඉන්න නිසා ඉතින් රජෙන් කියන දේවල් ධාර්මිකද අධාර්මිකද කියලා මම හොයන්නේ ඒවා මට කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වුණාට මරණ මංචකයේදී ආටයකින් පිටක් ගැලවිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කියන අන්තිමට යා මොකද්ද කිව්වේ? මගේ මේ කයත් කය පෙන්නලා කිව්වත් මේකත් සතුටු කරන්න ඕන. ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේව හොඳයි ඕකත් අධාර්මයෙන් සතුටු කළොත් මොකද වෙන්නේ? අර විදිහටම නිර්පල්ලෝ නිරේට ඇදගෙන ගියාම ඒ අය ගාව බේර ගන්නවා ධනේ මම මේ කය මෙච්චර මහන්සි වෙලා වැඩ කළා මගේ අතින් මේ අධාර්මිකව මේ කය සංතරපණයක් සිද්ධ වුණා සතුටු කිරීමක් සිද්ධ වුණා කිව්වොත් යමපල්ලංගෙන් පිහිටක් තියනවාද කියලා හෙව්වා ඉතින් මෙයා කියනවා නෑ ස්වාමීනි මං අඬා අඬා ඉද්දී වුණත් ඒගොල්ලෝ මාව ඇදගෙන යනවා එතකොට බලන්න දැන් අපට තේරෙනවා සරියුත් මහරහතන් වහන්සේ තාම ලස්සනට ධනංජාලිට තමන් කරන වැරදි පිළිබඳව එයාට දැනෙන්නේ නැති වෙන්න ඇඟට නොදෙනි මේ කාරණා ටික කියලා දුන්නා. එයාගෙම උත්තර සපයාගත්තා. එයාගෙම ප්‍රශ්න ඇහුවා. මේවා කර කර ඉඳලා අධාර්මයෙන් ජීවත් වෙලා ඔයාට තනසිල්ලක් තියනවාද කියලා එයාගෙන් ඇහුවා. අපායෙන් ඔයාට ගැලවෙන්න අවස්ථාව තියනවාද කියලා එයාගෙන් ඇහුවා. යමපල්ලෝ ඇදගෙන යන මේ ගමන නවත්තනවද කියලා එයාගෙන් ඇහුවා. එයාම කිව්වා නෑ යමපල්ලන් මාව ඇදගෙන යන මේ ගමන නවත්තන්නේ නෑ. මං ඇඬුවත් මං අඬලා කිව්වත් එයා මේ ගමන නවත්තන්නේ නෑ. එතකොට පින්නතුනි දැන් මෙහෙම කිව්වට පස්සේ දැන් කරුවත් මහරහතන් වහන්සේ මේ විදිහට අනුශාසනා කළාම ධනංජානි කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට හොඳ අනුශාසනාවක් කළා. ඒකට බොහොම ස්තුතියි කියලා ස්තුති කරලා වැඳලා යන්න ගියා. හැබැයි එකපාරම ප්‍රතිඵල ලැබෙන්නේ නැහෙනි. ධනංජානි තින් මේ අනුශාසනාව අහලා යන්න ගියා. ඉතින් කාලය මේ විදිහට ගෙවුණා. කාලයක් ගෙවිලා ධනංජානි හොඳටම වයසට ගියා. හොඳටම වයසට ගිහිල්ලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මතක් වුණා දැන් මෙයා ලෙඩ ඇඳේ ඉන්නකොට. දැන් නැගිට ගන්න බෑ. අනේ මගේ මිත්‍රයා සාරිපුත්‍රයන් වහන්සේවත් ඉන්නවා නම් මට මේ වෙලාවේ හොඳයි. ඒ කියන්නේ හිතට හරි නෑ. මොකද ජීවිතේ කරගත්තේ අකුසල ධර්ම. ඒ නිසා මෙයා සේවකයෙකුට කිව්වා වේළුවනාරාමේ මේ දවස්වල බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් වැඩ ඉන්නවා මම නමින් ඔයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වඳින්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කරලා ඊට පස්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මගේ මේ කතාව කියන්න මම බොහෝම දුබල වෙලා ඇඳට වැටිලා ඉන්නවා පුළුවන් නම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට එන්න කියන්නේ. මොකද මම ඒ තරම්ම අපහසුයෙන් තමයි ඉන්නේ කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට මතක් කරා. ඉතින් අර සේවකයා මොකද කරේ? මේ විදිහටම වේළුවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා සරියුත් මහරහතන් වහන්සේට මේ කතාව මතක් කළා. ස්වාමීනි ධනංජානි බ්‍රහ්මණතුමා වහන්සේට ගෙදරට වඩින්න කියලා ආරාධනා කළා. එතුමා බොහෝම දුබල වෙලා ඉන්නේ ධනංජානි බ්‍රහ්මණයා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ බොහොම කරුණාවෙන් ධනංජානිගේ ගෙදරට වැඩම කළා. වැඩම කරලා ධනංජානි බ්‍රහ්මණතුමාගෙන් අහනවා මොකද බ්‍රහ්මණතුමනි අමාරුද? අනේ ස්වාමීනි පුදුමාකාර අමාරුවක් තියෙන්නේ. මට මේ තියෙන අපහසුතාවය මට කියන්න වචන නැහැ. මගේ ඔළුවේ ඉඳලා පාදයේ දක්වාම හිතාගන්න බැරි තරම් අමුතු වේදනාවක්. මට නම් හිතෙන්නේ ස්වාමීනි මං වැඩි කල ජීවත් වෙන එකක් නෑ. ඒ වගේම මට නිතරම වගේ ගිනි ජාලා පේනවා. එහෙම කියනකොට සරියොත් මහරහතන් වහන්සේ දැනගත්ත මෙයා ඒකාන්තයෙන්ම මරණයටපත් වෙලා අවීචි මහා නරකයට යනවා. නිරයට යනවා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ ටිකක් හොඳට ධර්ම කාරණා තවත් කියා දීලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳට පැහැදීම ඇති කරවලා ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි පැහැදීම ඇති කරවලා දනංජානගෙන් අහනවා දනංජානය ඔය නිරයට වඩා දැන් ඔබ මිය පරලෝකෙද නිරේ ඉපදුනොත් නිරයට වඩා හොඳයි නේද තිරිසන් අපාය කියලා අහනවා ඒ වෙලාවේ ධනංජාන නිරේ ගැන අහලා තිබුණා. මොකද ඉස්සර කල්යාණ මිත්‍ර ඇසුරක් තිබුණා. ඒ වෙලාවේ ධනංජාන කියන අනේ ස්වාමීනි මන් නිරේ ගැන නම් අහලා තියෙනවා අවීචිය ගැන. ඒ නිරයට වඩා නම් හොඳයි කිව්වා තිරිසං අපාය. ඉතින් ඒ තිරිසං අපාය ගැන අහලා නැවත සරියුත් මහරහතන් වහන්සේ අහනවා තිරිසං අපායට වඩා හොඳයි නේද പ്രേත ලෝකය කියලා. අනේ ස්වාමීනි තිරිසං අපායේ බොහොම බියජනක තැනක්. പ്രේත ලෝකේ ඊට වඩා නිංගක් හොඳයි කිව්වා. ඊළඟට නැවත සරියොත් මහරහතන් වහන්සේ ඇහුවා പ്രേත ලෝකයට වඩා මනුස්ස ලෝකේ හොඳයිද කියලා. අනේ ස්වාමීනි මනුස්ස ලෝකයට යන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. හැබැයි මෙතන සම්මාදිට්ඨිය තිබුණා. එයා උපදිනවා කියලා පිළි අරගෙන තිබුණා. ඒ එහෙම නැති කෙනෙකුට නම් මේ අවස්ථාවක් නැහැ. ඒකයි පින්නතුනි මේ ධර්මයේ අපි අපිට අපේ කය ශක්තිමත් කාලේ වචනේ ඒ වගේම සිත ශක්තිමත් කාලේ පුළුවන් තරම් මේ ධර්ම ඉගෙන ගන්න තියෙන මේ අවස්ථාවේ අපි ධර්ම ඉගෙන ගන්න ඕන. මොකද එහෙම නැති වුණොත් අපට පිළිසරණක් රැකවරණයක් ඇත්තේම නැහැ. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ නැවත නැවත මෙයාගෙන් ප්‍රශ්න කරනවා මේ මරණ ඇඳේ ඉන්න කෙනා. අන්තිම මොහොතේ ඉන්න කෙනාගෙන් අහනවා ඔය මනුස්ස ලෝකයටත් වඩා සැප සම්පත් තියෙනවා චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. ඉතින් මෙයා හෙට හිත පිහිටවගත්ත එහෙ හොඳයි කිව්වා. මනුස්ස ලෝකයට වඩා චාතුම් මහරජිකේ හොඳයි කිව්වා. ඔය විදියට තාවතින්සේ ගැන, යාමේ ගැන, තුසිතේ ගැන, නිම්මාන රතිය ගැන, පරමිත පරමින්මිත වසවර්තිය ගැන මේ දිව්‍ය ලෝක හයම එකට එකට වඩා එකක් හොඳයි අරකට වඩා අරක හොඳයි මේ විදිහට ඉස්සරහට ඉස්සරහට මේ හිත අරගෙන ගියා හිත අරගෙන ගිහිල්ලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා බ්‍රාහ්මණය ඔය දිව්‍ය ලෝකවලටත් වඩා හොඳයි කො බ්‍රහ්ම ලෝකේ බඹලෝ මොකද ඔය පින්නතුනි බ්‍රාහ්මණයෝ විශේෂයෙන්ම බඹලෝ යන්න හරි කැමති බ්‍රාහ්මණයෝ මොකද ඒගොල්ලෝගේ පිළිගැනීමක් තියෙනවා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ආපු පිරිසක් තමයි බ්‍රාහ්මණයෝ කියලා. ඉතින් දැන් මේ ධනංජානි බ්‍රාහ්මණයෙක්නේ මෙයාට බ්‍රහ්ම ලෝකයේ ගැන කියනකොට දෙපාරක්ම කිව්වා. අනේ මට බ්‍රහ්ම ලෝකයට යන්න නැත්තම් කියලා තව පාරකුත් කිව්වා. දෙපාරක්ම කිව්වා. සරියොත් මහරහතන් වහන්සේට තේරුණා මේ දෙපාරක්ම කියනකොට මෙයා නවතින්න කැමති බ්‍රහ්ම ලෝකයේ තමයි. ඉතින් බ්‍රහ්ම ලෝකේ නිකන් යන්න පුළුවන්ද? බෑනේ නේද? බ්‍රහ්ම ලෝකේ යන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. පින්නතුනේ අපේ ජීවිත ගත්තාම අපේ ජීවිත අපිට 100ට 100ක් කියන්න පුළුවන්ද අපි සුගතිගාමී වෙනවා කියලා. මම මේ කවුරුත් අනවශ්‍ය විදිහට බිය කරනවා එහෙම නෙවෙයි. මේ ධර්මයේ කතා කරන්නේ. අපිට 100ට 100ක් කියන්න බෑ කෙනෙක් සුගතිගාමී වෙනවා කියලා. 100ට 100ක් කෙනෙක් සුගතගාමී වෙනවා කියලා කියන්න පුළුවන් එයා සෝතාපන්න වුණොත් විතරයි. හැබැයි කෙනෙක් ධානයක් උපදවලා ඒ ධානයේ පිරෙහෙන්නේ නැතුව හිටියොත් මහග්ගත කුසලයක් රැස් කරගෙන හිටියොත් ඒ ධානයෙන්ම යාමිය පරලෝකියොත් අනිවාර්යෙන් ඊට අනුරූප බ්‍රහ්ම ලෝක ඉපදිනවා. එහෙම නැතුව මුළු ජීවිතේම කුසල් කර කර ඉන්න කෙනෙක් උනත් දුගතිගාමී වෙන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒක බොහොම අල්පව තියෙන්නේ. දවසක් කර බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවානේ ස්වාමීනි මුළු ජීවිතයේම එක පුජ්‍යලේ කුසල ධර්මයන්ම සිද්ධ කරනවා. ඔබ වහන්සේ වදාරනවද ඒ කුසල ධර්මම කරන කෙනා මාර්ගඵලයක් ලබලා නැත්නම් ඒ කුසල ධර්මම කරන කෙනා සුගතිය උපදිනවා කියලා ඔබ වහන්සේ දේශනා කරනවාද? බුදුරජාණන් වහන්සේ වදන්නේ නෑ නෑ මම එහෙම කියන්නේ නෑ. එහෙනම් යම් කිසි කෙනෙක් මුළු ජීවිත කාලයම අකුසල ධර්ම කරනවා. ඒ අකුසල ධර්ම කරලා යා මේ පරලෝක ගියාට පස්සේ යා කෙලින්ම දුගතිය යනවා කියලා ඔබ වහන්සේ දේශනා කරනවාද? නෑ නෑ මම එහෙම දේශනා කරන්නෙත් නෑ. මොකද පින්නතුනේ දැන් මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒකයි අර මුල ඉඳලම අවංකවම මේ ප්‍රතිපත්ති ධර්මයන් හරියට වැඩෙන්න ඕන. මේක කාටවත් පේන්න අවශ්‍ය නැහැ. tamam පුරණ ಗುಣධර්ම කාටවත් පේන්න අවශ්‍ය නැහැ. හැබැයි අවංකව බොහොම හොඳට මේ ගුණ ධර්ම පුරන්න ඕන. අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් හොඳට මහානදම් පිරුවා. ඉතින් මහානදම් පුරලා ඉතින් හොඳට මහානකම කිලුට කරගන්න නැතුව උන්වහන්සේ ප්‍රතිපත්ති ධර්මයන් පිරුවා කියලා හිතමුකෝ. උන්වහන්සේ උන දැන් හොඳටම වය වෘද්ධ වෙලා ඇඳේ ඉන්නවා. ඉතින් උන්වහන්සේ වයස නිසා උපස්ථායකයන් වහන්සේලාට කියන දේ තේරෙන්නේ නැහැ. අපි හිතමු උන්වහන්සේ වතුර ටිකක් ඉල්ලුවා. හැබැයි කතාව තේරෙන්නේ නැති නිසා උපස්ථායකයන් වහන්සේට මේක තේරුනේ නැහැ. උපස්ථායකයන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට පවන් සැලුවා. ආ මේ පවන් සරණ්ඩයි කියන ඇත්ත කියලා වටාපතක් කරන් පවන් සැලුවා. අර සිල්වත් ස්වාමීන් වහන්සේට පුංචි කේන්තියක් ගියොත් ඒ වෙලාවේ කේන්තියක් ගියොත් මොකද වෙන්නේ? ඒ කේන්ති අනකොට මුන් වහන්සේ අපවත් වුනොත් ආසන්න කර්මයේ බවට පත් වෙන්නේ අර කරපු කුසල් නෙවෙයි. ආසන්න කර්මයේ බවට පත් වෙන්නේ අවසානයේ අර ඒ සමීපව ඇතිවෙච්ච ද්වේෂය. ඉතින් අපි හොඳට තේරුම් ගන්න ඕන ද්වේෂයක් රාගයක් නැත්නම් ලෝභයක් යම් කිසි කෙනෙකුගේ මරණ මංචකයේදී සිතට ඇතුල් වුණොත් ඒ කාන්තෙන් පින්නතුනි සුගතිගාමි වෙන්න අවස්ථාවක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ආදිත්ත පర్యాయ සූත්‍රයේ හැටියට අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපිට රැකවරණයක් තියෙනවා. හැබැයි මේකෙන් අපි අදහස් කරන්නේ කුසල් කරන අයත් කෙලින්ම අපාය යනවා කියන එක නෙවෙයි. නැත්තම් සමහරු මේකත් වරදවා ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ 180ක් අපිට රැකවරණයේ තියෙනවා කුසල ධර්ම සම්පූර්ණ කරනවා නම්. 80ක් යන්න බෑ 80 නෙවෙයි 90ක් 95ක් උනත් වෙන්න පුළුවන්. හැබැයි 105ක් හරි අවස්ථාව තියෙනවා අර විදිහේ හොඳට හිත සකස් කරගෙන සිහිය දිනු කරගෙන මොනම දෙයකටවත් සැලෙන්නේ නැති හිතක් ශක්තිමත් හිතක් අපි ඇති කරගත්තේ නැත්නම් අපිට දුගතිගාමී වෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ශික්ෂාපද ආරක්ෂා කරා කියලා වැඩක් නැහැ නේද? ආරක්ෂා කරන එක හරි වටිනවා. හැබැයි පින්නතුනේ අපේ සිතට තරහ එනවා නම් දැන් බොහොම හොඳ සීලවන්ත වෙන්න හරියට තරහ යනවා. ඒ වගේම පින්නතනේ හොඳ සීලවන්ත අය ඉන්නවා. සමහර සමහර දේවල් ඇලීම් ඇති වෙනවා. ඉතින් මොකද හිතට ඇති වෙන ක්ලේශ ධර්මයන් ශික්ෂාපදයකින් පාලනය කරන්න බෑනේ නේද? එහෙමනම් ඒ සඳහා අපි භාවනා කරන්නම ඕන සිහිය දිනු කරන්නම ඕන. ඉතින් දැන් මේ විදිහට දැන් ධනංජානෙට දැන් ආසන්න කර්මය දැන් අර අවීචයට යන්න හිටපු කෙනා දැන් භ්‍රම ලෝකයේ දක්වාම හිත පිහිටුවාගෙන ආවා. දැන් මේක අපිට හොඳ ආදර්ශයක්. මොකද අපේ ගොඩාක් අය කියන අනේ ඉතින් අපිට නම් ඔච්චර පිනක් නැහැ. අපිට නම් මේ ජීවිතේ නිවන් දකින්න කියා මේ සුගතිගාමිවත් වෙන්න ලැබෙයි දන්නේ. කොහොම කියන මිනිස්සු නැද්ද? ඉන්නවා. එහෙම හිතන්න එපා. Taman ධනාත්මක වෙන්න ඕනේ. නෑ මම යනවා ඒකාන්තෙන් මිනිස්සෙක් කියලා මට උපදින්න ශක්තිය තිබුණා. බුද්ධ ශාසනයක් තුල මම කටයුතු කළා. ඒ වගේ මම බුද්ධ ධම්ම සංඝකෙන් රත්නත්‍රයේ ක්‍රී අතල ප්‍රසාදයක් මා තුළ තියෙනවා. ඉතින් මගේ පුතඥකමට එක එක අකුසල ධර්ම වුණාට ඒවා අනිත්‍ය වෙලා ගියා. ඒකින් කරන්න දෙයක් නැහැ. හැබැයි මම සුගතිගාමි වෙනවා කියලා හොඳ හයියක් අපිට තියෙන්න ඒ වීරිය යුක්තාන වීරිය නැත්තම් අපිට සුගතිගාමි වෙන්න අවස්ථාවක් නැහැ. දැන් බලන්න ධනංජානි හිටිය අවීචිය පැත්තට. නමුත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ එයාව අරගෙන ආව බ්‍රහ්ම ලෝකයේ දක්වාම. හැබැයි බ්‍රහ්ම ලෝකයේ දක්වාම හිත පිහිටෙව්වට එයාට බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්ද? බ්‍රහ්ම ලෝකේ යන්න බෑ. බ්‍රහ්ම ලෝකේ යන්න ඕන නම් අනිවාර්යෙන් ධ්‍යාන උපදවන්න ඕන. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ මේ ධනංජානි බ්‍රහ්මණයට කියන බ්‍රහ්මණය ඔබ හරි කැමති නේද බඹලෝට යන්න? මම බඹලොවට යන විදිය කියලා දෙන්නම් කරන්න පුළුවන්ද? එයා බොහොම කැමති වුණා. බඹලොවට යන්න ඕන නම් ඔබ හොඳට මෛත්‍රිය වඩන්න ඕන කිව්වා. මෛත්‍රිය හොඳට දිනු කරන්න කිව්වා. ඒ වගේම කරුණාව දිනු කරන්න ඕන කිව්වා මේ මොහොතේ. මුදිතාව උපේක්ෂාව දිනු කරන්න ඕන කිව්වා. දැන් මෙයාගේ ලොකු කැමැත්තක් තිබුණා. අනේ ස්වාමීනි මම ඒක කරන්නම් මට කමටහනක්. ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ කමටහනක් දුන්නා. කමඨාන මොකද්ද? මම සුවපත් වෙමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි, වෛර නොවෙමි, තරහ නොවෙමි ඔය ටික. ඔය ටික අපි අද අහනකොට අපිට හිතෙන්නේ ඔය පොඩි අයට කියන ටිකක් නෙවෙයි කියලා තියෙන්නේ. ඒ මෛත්‍රී භාවනාව අපි එහෙම හිතන්නේ නේද? නමුත් එහෙම එකක් නෙවෙයි. මෛත්‍රී භාවනාව අවීචී යන්න හිටපු කෙනෙක් බඹලෝට යවන්න තරම් මහා ප්‍රාතිහාරයක් දක්වන්න පුළුවන් උතුම් භාවනාවක්. ඒ වෙලාවේ ධනංජානෙට මේ මෛත්‍රී කර්මස්ථානය දෙනවා. ධනංජානි බ්‍රාහ්මණතුමා දැන් මේක පුරුදු කරනවා. ඉතින් පින්නතුනේ මෛත්‍රී කර්මස්ථානය තුල සතර බ්‍රහ්ම විවරණයම තියෙනවා. මම වෛර නොවේමි තරහ නොවේමි කියනකොට එතන මෛත්‍රිය තියෙනවානේ. ඊළඟට සුවපත් වේවා දැන් වෙන කෙනෙකුට සුවපත් වේවා නිදුක් වේවා කියනතර කරුණාව තියෙනවා. ඊළඟට පින්නතුනේ ඒ අය ආයුෂයෙන් වැඩේවා ලැබූ දේවල් එහෙම ආරක්ෂා වේවා සතුටෙන් එයා ඉඳීවා කියලා හිතනකොට ඒක මුදිතාව කියනවා. සියලු සත්වයෝම කර්මයේ සොකී කොට ඇති අය කියලා හිතනකොට එතන උපේක්ෂාව තියෙනවා. එහෙමනම් දැන් මේ කර්මස්ථානය දිනු කරනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළ එනම් බ්‍රාහ්මණ ඕකම ප්‍රගුණ කරන්න කියලා උන්වහන්සේ නැවත විහාරයට වැඩියා. විහාරයට වඩින්න හදනකොට බ්‍රාහ්මණයා කියනවා අනේ ස්වාමීනි මං වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. මොකද දැන් මට එන්න බෑනේ. එහෙම කිව්වහම තෙරුවත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියලා මේක මතක් කරනවා. ඒ වෙලාවේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේගෙන් අහනවා ඇයි සාරිපුත්‍රය ධනංජානි බඹලොවට හිර කරි හීන සැපයක් තියෙන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බඹලොවත් ත්‍රිපත් කරේ හීන සැප තියෙනවා මොකද එතනත් සක්කාය දිට්ඨිය මම මගේ කියන හැඟීම එතනක් තියෙනවා. ඒක වර්ණනා කරේ නැහැ. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාारण ස්වාමිනේ බමුණු බ්‍රාහ්මණයෝ හරි කැමති බඹලෝ යන්න දෙපාරක්ම බඹලෝ යන්න ඕන කිව්වා. මං හිතුවා එතනින් නවතී කියලා මං ඒකයි බඹලෝ යන්න පාර කිව්වේ. සරියුත් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දැන් ගණන්ජානේ අභාවයටපත් උනා මේ දැන් බඹලොව උපන්නා බලන්න පින්නතුනි මේ දේශනාව ඇත්තටම අපි කොච්චර කුසල් කරත් මේ වගේ දේශනා අපේ ජීවිතයට ප්‍රායෝගිකව පුහුණු කරගත්තේ නැත්නම් අපිට සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව ඇහිරිලා යන්න පුළුවන්. දැන් පින්නතුල අහලා තියෙනෝනේ අර ගිලාන සූත්‍රය නේද? ගිලන් විච්ච කෙනෙකුට කොහොමද උපකාර කරන්න ඕන? දැන් අපි අපේ අම්මට තාත්තට ඉතින් කෑම බීම ගෙනත් දෙනවා, සලකනවා, ඒවා කෙරෙන්න ඕන දේවල් ඊට වඩා වටිනා සැලකිල්ල තමයි ඒ තාත්තා අම්මා ඇඳේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදවන්න ඕන. බුද්ධ ප්‍රතිමාවක්වත් පේන්න තියන්න ඕන. මොකද ඒ වෙලාවේ ටිකක් කයයි සිතයි දෙකම දුබලයිනේ. ඒ බුද්ධ ප්‍රතිමාව දකින්නට යාට පැහැදීමක් ඇති වෙනවා. ධර්මය පිළිබඳව පැහැදීම ඇති කරන්න ඕනේ. මහා සංඝයා පිළිබඳව පැහැදීම ඇති කරන්න ඕන. ඒ වගේම තාත්තා අම්මා සීලයක පිහිටවන්න ඕන. ආර්යකාන්ත සීලයක පිහිටවන්න ඕන. ඊළඟට පින්නතුනි විශේෂිතම දේ තමයි ඔය දරුවෝ ඉගෙන ගන්න ඕන. ඒක මහා පින්කමක්. කවුරු හරි කෙනෙක් ඇඳේ වැතිරිලා ඉන්නවා නම් ඒ අයට සුගතියට යන්න පාර කපනවා කියන්නේ පින්නතුනි සුළුපටු පිනක් නන් නෙවෙයි. මොකද එයා දුගතියට වැටුනොත් ආය ගොඩ එනවා කියන එක කවදා වේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඊළඟට කරන්න ඕන ඒත් කෙනා මෑණි මෑණි කෙනෙක් නම් දරුවන්ට තියෙන බැඳීම අයින් කරවන්න ඕන. ඉතින් කොහොම වුණත් දැන් දැන් බොහොම දුබලයි ඔබට තේරෙනවා අපි නොකියුවට. දැන් ඉතින් අපි මේ ගමනට සෝදානම් වෙන්න ඕන. දරුවන්ට කොච්චර බැඳුනත් වැඩක් නෑ අපිට දාලා යන්න වෙනවාමයි. ඒක පැහැදිලිවම කියන්න ඕන. ත්‍රයාට ඒක තේරුම් ගන්න පුළුවන්. ඔබගේ ස්වාමි පුරුෂයාට තියෙන බැඳීම අයින් කරන්න. මේ ගෙවල් දොරවල් වලට ආභරණ වලට මිලමුදල් වලට මොකද ඔවා දාලා යන්න වෙනවා. ඉතින් ගෙලිච්ච කෙනෙක් නෑ. ඒ නිසා දාලා යන්න වෙන දෙයකට අපි බැඳිලා ඉන්නවා නම් ඒක අපට ලොකු අවඩක්. මේ විදිහට තියෙන බැඳීම් සියල්ලම අයින් කරන්න ඕන. ඊළඟට මනුලොවට තියෙන බැඳීම, දිව්‍ය ලෝකවලට තියෙන බැඳීම, ඕන්නම් පින්නතුනේ මරණ මංචකේ ඉන්න කෙනෙකුට සියලු සංස්කාරයන්ට තියෙන බැඳීම අයින් කරලා යාට මාර්ගඵලලාභීක් බවට උනත් පත් කරන්න පුළුවන්. හැබැයි සියලු දේවල් කෙරෙහි තියෙන බැඳීම අයින් කරොත් පින්නතුනේ මාර්ගඵල පැත්තකින් තිබ්බත් යාට සුගතිගාමි වෙන්න අවස්ථාව ඒකාන්තයෙන්ම තියෙනවා. ඒ නිසා අපේ පින්නතුල හොඳට තේරුම් ගන්න කුසල් කරගෙන අනේක අතරක් නෑර කරන්න. මොකද කුසල් කියන එක අපට හරි අවශ්‍ය දෙයක්. හැබැයි ඔය විදිහට දවසට විනාඩි 5ක්වත් මේ මරණය ගැන මෙනෙහි කරන්න. මම ඒකාන්තයෙන් මරණයටපත් වෙනවා. ඒක මොන වෙලාවේද කියලා කියන්න බෑ. ඉතින් මේ සියල්ලම මම අතහරින්න පුරුදු වෙන්න ඕන. මට මේ තියෙන භවභෝග, උපභෝග මේ පාවිච්චි කරන හැම දෙයක්ම මම ප්‍රිය කරන හැම දෙයක්ම මට දාලා යන්න වෙනවා. මේක මට විතරක් නෙවෙයි මේ ලෝකයේ සියලු දෙනාට පොදු දෙයක් කියලා අද ඉඳලා පටන් ගන්න. ඒක හරියම වටිනවා ඒ අභ්‍යාසය. ඉතින් අපි අර දිගටම පුරුදු කරපු දේ තමයි අන්තිමට එන්නේ. ඒ නිසා මේක පින්නතුනේ වයෝ වෘද්ධයට නෙවෙයි ඕනම කෙනෙකුට කරන්න සුදුසු භාවනාවක්. දැන් පැවිද්දෙක් වුණත් විහාරස්ථාන හොඳට හදලා සිල් ගුණ පුරලා හැබැයි ඉතින් පොඩි ඇලීමක් තමන්ගේ විහාරයට තියෙනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ පැවිද්දා නිතර මෙනෙහි කරන්න ඕන අනේ මම මොන වෙලාවෙද කියන්න බෑ. තනාග පිනිබිදක් වගේ මගේ ජීවිතේ මෙන්න මේ විදිහට පින්නතුනි සංකල්පනා තියනවා නම් ඒ කාන්තෙන්ම යාට සුගතිගාමි වෙන්න පුළුවන්. ඒක කොච්චර සල්ලි තිබ්බත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොනතරම් ඥාති හිත මිත්‍ර ආදීන් හිටියත් පුදුම තරම් කල්යාණ මිත්‍රෝ හිටියත් ඒක කරගන්න බෑ. ඒක කරන්න පුළුවන් තමන්ම අදිෂ්ඨාන කරගෙන තමන්ම මේක යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා මෙන්න මේ අප්‍රමාදී භාවනාව කළොත් ඒ කාන්තේම අපට සුගතිගාමි වෙන්න අවස්ථාව තියෙනවා. මොකද අර බුදුරජාණන් වහන්සේ වදාලේ නියපිට තියෙන පස් පිටක් වගේ කිව්ව පින්නතුලයි උපමා අහලා තියෙන ඕනතරම් මේ මහ පොළොවේ තියෙන පසොයි තථාගතයන් වහන්සේගේ නියපොත්ත උඩ දැන් මේ අල්ලට ගත්තනම් ටිකක් හරි හිතන්න පුළුවන් නියපොත්ත උඩ කොතර පස් ස්වල්පයක් දිතු රැඳෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ සුගතිගාමි වෙන අය ඒ තරම් අඩුයි අර නියපොත්තේ ප්‍රමාණයට එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕන ඒගොල්ලට වැටෙන්න. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ යන ගමන විශේෂයෙන් බුද්ධ ශාසනයක් ලැබිලා මේ ධර්මයේ ලැබිලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා ලැබෙන්න තියෙන හැමදේම ලැබිච්ච වාසනාවන්ත පිරිසක් මේ පිරිස. ඒක Tamanට තේරෙන්නේ නැහැ. අලියාගේ යගේ ප්‍රමාණය අලියට තේරෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි අපි ලබලා තියෙන මේ වාසනාව පින්නතුනේ වචනෙන් කියන්න බෑ. අපිට තියෙන පුංචි වැඩක් කරගන්න. එහෙමනම් අවංකවම මෙන්න මේ භාවනාව මේ අනුස්මරණය අපි සිද්ධ කළොත් අපිට සුගතිගාමී වෙන්න පුළුවන් කිසිම බයක් නැතුව. එහෙමනම් පින්වත් හැම දිනාටම යන මේ ධර්ම ගමන සාර්ථක කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා සුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සතු සතු සතු හේතුන් සදර්ම දේශනා පවත්වවදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාශ්‍රී ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවචිරත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා සාදු සාදු සාදු Thank you.